ඒ මොකක්ද දැන් අත්සන් කරපු ලසන්තල කියවන්න ඇතුළු മന്ത്രിවරු කියනවා මේක කලින් ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ අත්සන් ඔක්කොම ඉල්ලා අස්ස ගන්න. ඒකේදී පොරොන්දු වුණා මේ විශ්ව ඉවර කරලා තමයි මේවා ගේන්නේ.